යම් කිසි කෙනෙකුට මේ හිත පෙළෙන හිත අවුස්සන හිත ධර්ම මාර්ගයෙන් බැහැර කරන පංච නීවරණයන් ප්‍රහාණය වෙලා නම් ඒකෙනා හිතනවා අනේ මට ආරි සත්‍ය අවබෝධයේ පිණිස මේ හිත දැන් සකස් වෙනවා කියලා එයා සතුටක් ලබනවා මහණෙනි මේ සතුට පුතත් ජනයන්ට ලබා ගන්න බෑ කියනවා ඒක ලබා ගන්න පුළුවන් වන්නේ ආර්ය ශ්‍රාවකයන්ටයි. ඊළඟට තියෙනවා මහණෙනි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා. මොකද මම යම් කිසි ආකල්පයක් යම් දෘෂ්ටියක් දරනවාද මම ඒක හොඳට පුරුදු කරද්දී ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආකල්පය මම හොඳට පුරුදු කරද්දී මගේ හිත සංසිඳෙනවා මම ඒක පුරුදු කරද්දී මගේ හිත ඇවිස්සෙන්නේ නැහැ නිවිලා යනවා. එතකොට කල්පනා කරනවා මම ආර්ය වූ යම් දෘෂ්ටියක් පරිහරණය කරනවාද ඒ දෘෂ්ටියෙන් මම සංසිඳෙනවා මම නිවිල යනවා මට ඒක සැපයක් කියලා මහණෙනි මේ දෙවනි ඥානේ පුතත්ජනයන්ට නෑ ඒක ලබාගන්නෙත් ආර්ය ශ්‍රාවකයෙක් ඊළඟට කල්පනා කරනවා ජීවිතය ගැන Taman තුල යම් දැක්මක් ඇද්ද? Tamanට වැටහුණු ආකාරයක් ඇද්ද? මොකද සමහර අවස්ථාවල අපිට තේරෙනවා අපි ළඟට එනවා සමහරු අවබෝධ වුණා කියන දෘෂ්ටිය ඇතුව. අවබෝධ නොවි. අවබෝධ වුණා කියලා දෘෂ්ටිය ගන්නවා. මොකද සමහරු අය දෘෂ්ටිය ගන්නේ මුලින්ම පැමිණෙන්න ඕනේ කාරණේට නොපැමිණ සිටීමයි. මුලින්ම පැමිණෙන්න ඕනේ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කෙරෙහි පැහැදීම. මේ බුද්ධ දේශනා කෙරෙහි පැහැදීම නැති එක්කෙනා මේ බුද්ධ දේශනා නොහදාරා බුද්ධ දේශනා ගැන කල්පනා නොකොට ඒ අධ්‍යයන නොකොට බණ භාවනා කරන්න පටන් ගන්නවා. මේ බණ භාවනා කරන්න පටන් ගත්තම සමහර අවස්ථාවල තියෙන මේ සිතේ මේ කය සම්පූර්ණයෙන් සැහැල්ලු වෙනවා. සමහරට මෙයාට කයක් නොදෙන්නේ යනවා. එතකොට මේක මේ සාමාන්‍ය දෙයක්. ධර්මයේ ඉගෙනගත්තු නැති කෙනා හිතනවා ආ මම මේ මාර්ගඵල ලැබුවා. එතකොට අවබෝධ නොකරපු දෙයක් අවබෝධ කළා කියලා අදහසට එනවා අර ධර්මයේ ගැන තියෙන නොදන්නා කම නිසා. ඊට පස්සේ ආ හිතනවා මට මේ අවබෝධය ඇති වුණේ පොත් කියවලා නොවේ. ධර්මයේ ඉගෙනගෙන නොවේ. මට මේ අවබෝධය ඇති වුණේ මම මේ ධර්මයේ පුරුදු කිරීමෙන්. දැන් යා හිතන්නේ මේ ධර්මයේ පුරුදු කළා පුරුදු වුණා. ඊට පස්සේ ආ දෘෂ්ටියකට එනවා මට දැන් අවබෝධ වුණා කියලා. මේ දෘෂ්ටිය තහවුරු කරගන්න දේවල් දැන් මෙයා හොයන්න පටන් ගන්නවා. හොයලා හිට දැන් මේවා එකතු කරගන්නවා. ළඟදිත් එහෙම එක්කෙනෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා මෙහෙමයි අපි උගන්වන්න ඕනි ඕක නෙවෙයි. මොකද්ද? Nirodheට මේ අසවල් Nirodheට යන්නයි උගන්වන්න ඕනි කියලා. මං කිව්වා මට නම් ඒවා උගන්වන්න බෑ. ඔහේ ඕනනම් උගන්වන්න යන්න කිව්වා. මොකද මම කිව්වා මම කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව තේරෙන සිංහලෙන් කියා දීම විතරයි මගේ දේවල් උගන්වන්න එහෙම එකක් මේකේ නැහැ කිව්වා. එතකොට පින්වත්නි අර වගේ කියාගෙන ගියාම කෙනෙක් එයාගේ දෘෂ්ටි වැරදි නිසා එයා පැටලුණාම ඒ පැටලිල්ලෙන් එයාට නිදහස් වෙන්න අමාරුයි. මොකද හේතුව එයා හිතන මම මෙච්චර දෙයක් කරගatti ධර්මයේ කියවලා නෙමෙයි. ඒ නිසා මම ඊටු ටිකක් ධර්මයේ නොකියාම කරගන්නවා. ඊට පස්සේ එයා හිතනවා එහෙනම් මට බනහන්න ඕනේ නැහැ. මට වත්පිළිවෙත් කරන්න ඕනේ නැහැ. මට පින් කරන්න ඕනේ නැහැ. ඇයි මට මේක අවබෝධ වෙනවනේ කියලා දෘෂ්ටියකට යනවා. මෙහෙම වැරදිච්ච අය මට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේකට හේතු වෙන්නේ අර ධර්මයේදී මූලිකවම මඟ පෙන්වන්න කල්යාණ මිත්‍රෙක් නොසිටීකම නොසිටිකමයි. සමහර විට වැරදි මතගත්තු කෙනෙක් කරුණු කීම. වැරදි මතගත්තු කෙනෙක් කරුණ කිව්වහම පැටලෙනවා හොයන්න බැරි වෙන්න පැටලෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මම දැක්ක එක උපදේශයකේ තියෙනවා පටිසම්භිදා මග්ග කියලා කියන්නේ සංවල පටි ගලවනවා. එතකොට මේ මේ විදිහට උපදෙස් දුන්නාම මේ සං කියලා කියන්නේ සංස්කාර වලටයි ඒ සංස්කාර නැති කිරීමටයි පටිසම්භිදා කියන්නේ මොකද සං වල පටිගැලෙව කියලා. මේ වගේ වැරදි දෘෂ්ටි වැරදි ආකල්ප ගත්තොත් ඒ කෙනාට ලොකු අවුලක් උරුම වෙනවා. මේ අවුලෙන් ගැලවෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව කියවන එකයි. මොකද අවුලටපත් වෙච්ච අය ලියපු පොත්පත් සමාජේ තියෙනවා. ඉතින් ඒ නිසා දේශනා කරනවා මේ බුදුරජාන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා යම් ආකාරික දෘෂ්ටියකින් යුතුයනම් Taman ඒ දෘෂ්ටි බාහිර ශ්‍රමණයක් ශ්‍රමණයෙක් තුල ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැර ඒ කියන්නේ ගෞතම බුදුරජාන් වහන්සේ සාරණ නොයා ධර්මය සාරණ නොයා ශ්‍රාවක සංඝයා සරණ නොයා ඒ ප්‍රතිපදාවේ නොබැසගෙන මේ නොබැසගත්තු පිරිස අතර මේ වගේ දෘෂ්ටියකට කෙනෙකුට එන්න පුළුවන්ද කියලා බලද්දී තේරෙනවා ලෝකේ කිසි කෙනෙකුට සම්මාදීටයට එන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව. එතකොට එහෙම හිතනකට අනේ මේ ගෞතම සාසනයේ තුලනේ මේවා තියෙන්නේ කියලා එයා පැහැදිලි අවබෝධයකට එනවා. ඒක යාගේ ඥානයක් කියනවා. ඒක ඉන්නේ නැහැ කියනවා පුතඥයාට. පුතඥයාට ඉන්නේ මොකද්ද? ආ අසවලත් තියෙන අවබෝධ කරලා ඇති. අසවලත් අවබෝධ කරලා ඇති. අසවලත් අවබෝධ කරලා ඇති කියලා අවබෝධ නොකරපු මේ ශාසනයෙන් බැහැර අයටත් යා මාර්ගඵල දෙනවා. ඒ කියන්නේ පිටස්තර අය ගත්තොත් තෙරුවන් සරණ ගියපු නැති සාදුවරු ශ්‍රමණවරු නොඑක ඉන්න පුළුවන් නේ. එතකොට තෙරුවන් සාර නොගිපෑදී ඒ එයාගේ තියෙන පුංචි පුංචි මොන මොන හරි තියෙනවා නම් විශේෂ දේවල් හැකියාවල් එයා බලලා කියන ඒ සෝවන් වෙලා කියනවා. ඒ සකදාගම් වෙලා කියනවා. එතකොට මේ අන්‍ය දෘෂ්ටි දරන, අන්‍ය ෘචිකම් දරන අයගේ හැබැයි ස්වභාවයේ තේරුම් ගන්න බාධාවක් Tamanට සම්මාදිට්ඨියක් නැතිකම. තමන්ට සම්මාදිට්ඨියක් තිබුණොත් එයා අනිත් අනිත්‍යයේ ස්වභාවය ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක පුතඥයාට කරන්න බෑ කියනවා. ඊළඟට දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මෙහෙම ධර්මයට පැමිණි අය දහම දුටු අය ජීවත් වෙන්නේ යම් මයුරකින්ද මමත් ඒ ආකාරයෙන් ජීවත් වෙන්න ඕනේ. ධර්මයට පැමිණි අය, ධහම දුටු අය යම්කිසි වරදක් සිදු වුණොත් ඒ වරද ඉක්මනින්ම නිවැරදි කරගන්නවා. තමන්ට යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වුණොත්, තමන්ට වරදක් සිද්ධ වුණොත්, තමන් නොමග ගියොත් ආයමත් ඉක්මනින් තමන් සුමගට එනවා. මේක කියනවා ධර්මයට පැමිණිය කෙනාගේ ප්‍රධාන ලක්ෂණේ. හැබැයි මේතෙන්ට එන්න බෑ කියනවා පුතග්ජනෙක් කියලාට. ඊළඟට දේශනා කරනවා ධර්මයට පැමිණි එක්කෙනා පොදු කටයුතු වලදී සංඝයාගේ කටයුතු වලදී නැත්තම් පිරිසක් අතරින් දෙන කටයුතු වලදී මේ කටයුතු වලින් මග අරින්නේ මග අරින්නේ අපි දන්නෝනේ සමහරව ඉන්නවා මේ වෙහෙස මහන්සියලා මැරිගෙන වැඩ කරනවා සමහරු ඉන්නවා ඇඟහුරු. ඇඟහුරු කියන්නේ මොකද්ද? වැඩ කරනවා තේරෙනවාද අසනීපයි. වැඩේ ඉවර වුණාද සනීපයි. ඒ වැඩ කවුරුරේ කරනකොට ඔන්න මග ආයරනවා. කුරග ගහ ඇවිදින්නේ උලුක් වෙලා, කකුල උලුක් වෙලා. ඉතින් මේ නිසා හිමීට මග ආරිනවා වැඩ හොරු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ අවබෝධ කරගත්තු එක්කෙනා වැඩහොරෙක් නෙවෙයි. සංඝයාගේ කුදුමහත් කටයුතු සොයා බලනවා. හොයලා බලනවා මහසිල වැඩ කරනවා. ඒ කරන අතරේ Tamanට තියුණු අපේක්ෂාවක් තියෙනවා මේ මාර්ගය වඩා ගැනීමට. Taman ප්‍රගුණ කරන මාර්ගයේ ඔව් සීලයේ උසස් ආකාරයෙන් දිනු කරන තියුණු අපේක්ෂාවක් තියෙනවා. සමාධිය දිනු කරගන්න තියුණු අපේක්ෂාවක් තියෙනවා. ප්‍රඥාව දියුණු කරගන්න තියුණු අපේක්ෂාවක් තියෙන. ඒක මේ වගේ කියනවා. අලුත පැටිය හම්බ වෙච්ච එළදෙන වගේ කියනවා. අලුත පැටිය හම්බ වෙච්ච එළදෙනට හැමතිස්සෙම එළදෙනගේ ඇහැ යනවා පැටිය ළඟට. හැබැයි එළදෙන තනකොළත් කනවා. හරි ලස්සන බව බලන්න මේ තියෙන. සේතාපි බික්කවේ ගාවි තරුණ වච්චං තම්බංච ආලුම්පති වච්ඡංච අපවේනති මේ පැටිය වැදූ ගවදෙන වගේ කියනවා මේ පැටියාව හැමතිස්සෙම බලාගෙන ආයේ පැටිය ළඟට ගන්නවා ළඟට අරගෙන තනකොළත් කනවා කියනවා මේ වගේ කියනවා ධර්ම මාර්ගෙත් නැවත නැවත මතක් කර කරත් ඉන්නවා වැඩත් කරනවා එතකොට මේ විවේක නැහැ පීඩාවයි කීකේ මගහරින ගතිය මේගොල්ලන්ගේ නෑ ශ්‍රාවකින්ගේ. එතකොට මෙබඳු ආකාරයේ දැනමක ඉන්න කෙනා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක පුහුදුන් අයට ඇති කරගන්න බෑ කියනවා. ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ ධර්මයට පැමිණි ධර්මේ කරා යන සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයන්ගේ මෙන්න මේ ලක්ෂණේ. මොකද්ද? මේ ශ්‍රාවකයාට තියෙනවා බලයක්. මොකද්ද මේ ශ්‍රාවකයාට තියෙන්නේ? මොකද්ද මේ බලේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා කියා දෙද්දි හොඳට අහගෙන ඉන්නවා. කියා දෙද්දි හොඳට අහගෙන ඉන්නවා. හොඳට අහගෙන ඉන්නවා. දැන් එක දවසක් මට මතකයි ඒක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා ඇහුවා මොකද අපි ඉන්දියාවෙන් ගෙනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා පාටියක්. ඒක අම්ම කෙනෙක් දුවගෙන ආවා මගේ ළඟට. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට අමුතු පාටියක් ඇහෙනවා. මොකද්ද කියලා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියෙන බුද්ධං සරණක් නැහැ කිව්වා. මම කිව්වා ආයන්න ආයෙ ගිහින් වෙන තැනක වාඩි වෙලා ආයෙ අහන්න කිව්වා. අහලා කිව්වා නෑ නෑ තියනවලු. එතකොට බලන්න මේ ඇහෙන එකේ ඒක ඇහෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ කියන ඔක්කොම සමහර විට එක්කෙනෙකුට ඇහෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා ධර්ම මාර්ගයට පැමිණි ditthi සම්පන්න කෙනෙක්. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්තු ශ්‍රාවකයා ධර්මයේ අසද්දී ශ්‍රවණය කරද්දී ඊටාම ඕනෑකම් බලවත් ප්‍රේයට සිත යොමුකොට සිත වෙන බාහිර ආරමුණු වලට යා නොදී ඒ ධර්මය අහනවා ඒක යාගේ බලයක් කියනවා ශ්‍රාවකයාගේ එතකොට මේ බලේ පාවිච්චි කර කර තමයි බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කළේ. දැන් අපි දන්නවා සමහර අවස්ථාවල් තියෙනවා බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා දේශනාව අවසන් වෙනකොටම පිරිසක් මාර්ගඵල ලැබලා ධර්මය අවබෝධ කළා. එහෙනම් මේ ධර්මය අවබෝධ කරන්න පාවිච්චි වුණේ මොකද්ද? එයාගේ බලය. මොකද්ද එයා තුළ තිබිච්ච බලය? ධර්මය ශ්‍රවණය කිරීමේදී හිත විසිරෙන්න නොදී හිත එහිමේ යන්න නොදී හිත බාහිර අරමුණු වල පැටලෙන්න නොදී ඒ දහම් කරුණ මනසින් ග්‍රහණය කිරීම එතකොට දහම් කරුණු මනසින් ග්‍රහණය කිරීම මිනිස්සෙකු සතු විශේෂ බලයක්. මේක නොකළොත් මොකද වෙන්නේ? හිතන්නේ ආ අන්න අරයටයි මේක කිව්වේ. ඔන්න ගිහලා කින් ඔන්න ඔයාට පහරක් වැදුනා නේද මේකෙන් කියලා අහනවා. ඔන්න අහගත්ත නේද ඔයා? අරයන මොකද? අය අර කිව්වේ අර එක ඔයාට නේ. ඔහොම දේවල් මට අහන්න ලැබෙනවා. එදොර තේරෙන මේ අහලා තියෙන සුද්ධ චිත්තයකින් නෙවෙයි. එයා ගලප ගන්නවා මේ අසවල් කිනාට වෙන්නේ ඇති. මේ අසවල් කිනාට මේ යහා කියන අහිංසකයන්ගේ හිත්වලට අකුසල් සිටිවිලි දානවා. මේ වගේ සමහර පව කරන අම්මලක් තියෙනවා මේ වැඩසටහනට එන. එතන අපිට පේනවා මේ හරියට ධර්මයේ ගන්න නම් එයාට තියෙන්න ඕනේ හරි දෘෂ්ටියක්. මොකද දෘෂ්ටිය? මේ ධර්මයෙන් අනුන්ට පහර ගැහුවද අරයට ගැහුවද කියලා හොයනවා නම් එය ඇත්ත වශයෙන්ම පහත් සිතක්. පහත් සිතකින් උසස් දෙයක් ගන්න පුළුවන්ද? බෑ. උසස් දෙයක් ගන්න පුළුවන් වෙන්නේ උසස් සිතකින්. මොකද්ද උසස් සිත? උසස් සිත තමයි මට මේක අවබෝධ කරන්න ඕනේ. මට මේක තේරුම් ගන්න ඕනේ. මට මේක සාක්ෂාත් කරන්න ඕනේ කියලා. මෙන්න මේ ජීවිත අවබෝධයට ඇති ආසාව උසස් හිතක්. හැබැයි මේ උසස් බව සමහර විට සංසාරයෙන් අපි පුරුදු කරලා නැතිව ඇති. සංසාරයෙන් පුරුදු කරලා තියෙන පහත් සිතක් නම් මොකද වෙන්නේ? අර පහත් සිතම එන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවදාම ධර්මයේ සෙවි ධර්මයේ ශ්‍රවණයේදී ඒ අහන ධර්මයේ ඇදේ හොයන්න එපා කියනවා. ඇදේ හොයන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරන්න ගියොත් එයාට හම්බ වෙන්නේ ඇදේ. එයාට ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. දැන් අපි දන්නා බුද්ධ දේශනා ගණෙද්දී මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවද්දී දැන් ඔබ දන්නවා ඇති අපේ දේශනා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි කලින් පරිවර්තන තේරෙන්නේ නැතිකම. එතකොට තේරෙන්න පරිවර්තනය කරාම ඒ පරිවර්තනය කරන දේ කියවල බලන්න ඕනේ නේ. කියවල බලනකොට ඒකේනා දන්නවා අවංක කෙනෙක් නම් දන්නවා මේක කොයිතරම් හරිද කියලා. එතකොට සිදුරු හොයන අදහසින් නොවේ නම් එයා එක කියවන්නේ එයාට ඒක අවබෝධ වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ඇසීමේදී මේ ධර්මයේ ඇසීම කියන්නේ පුදුම කලාවක්. දැන් ඔබ දන්නවා ඇති මේ සංගීතයක් රස විඳින්න ඒකට තුමනා කරනවා ඊට අදාළ සිතක්. ඊට අදාළ සිත නැත්තම් දැන් අපි දන්නවා සමහර කෙනෙකුට ඕනේ සංගීතික රස විඳින නෙමෙයි නටන්න. නටන්න නම් ඕනේ යට ඕනේ සාද්දයක් විතරයි. සද්දයක් ඇහෙනවද? ඒ සද්දෙට එයාගේ අඟ අතපය හසුරන්න පුළුවන්ද? එයා නටනවා. තව කෙනෙක් ඉන්නවා එහෙම නැහැ. එයා සංගීතයේදී එයා මේ ශ්‍රවණ මාధుර්යය හොයනවා. ශ්‍රවණය තුල තියෙනවා කාර්කශ බව තියෙනවා මధుර බව තියෙනවා. ඒතර ශ්‍රවණේ මధుර බව හොයන්නේ මිහිරි රසය දන්න කෙනා. ඒ වගේ තමයි සංගීතයක පදවැල එහි භාවාත්මක රසය හොයන්නේ එහි අරුත දන්න කෙනා. මේ වගේ තමයි ධර්මයේ ශ්‍රවණයේදී ඒ දහම් රසය හොයන්නේ දහම් ශ්‍රවණයට ආසා කෙනා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණයට ආසා කෙනා ඒ ධර්මයෙන් ලැබෙන අවබෝධයට ආසා කෙනා බොහෝම සිත යොමු කරලා ඒ ධර්මයේ අර්ථය සොයනවා. මෙන්න මේක පුතත්ජන කෙනාට නෑ කියනවා. ධර්මයේ තේරුම් ගන්න අදහසින් ශ්‍රවණය කිරීම පුතත්ජන කෙනාට නෑ කියනවා. එතකොට බලන්න මේ සංසාරේ ආපු පුද්ගලයාට ධර්මයට යන්න දවස්තාවක් තියෙන්නේ ධර්මයෙන් බැහැර වෙන්නද? ධර්මයෙන් බැහැර වෙන්න අවස්ථාවක් තියෙන්නේ. මේ නිසා ධර්මයෙන් බැහැර අපි කොච්චරනම් සංසාරේ බුදවරු හම්බ වෙලා ඇද්ද අපිට. සමහර විට ධර්මය අහන්න පිරිස ඔයා යන්න ඔයා යන්න අපි පස්සේ එන්නම්. පස්සේ නම් කික අපි අන්තය ඉස්සරහට දාන්න ඇති. මේ වෙනකොට අපිට කිසි දෙයක් කර කියා ගන්න බැරි පරිහානි යුගයේ කොටස්කාරවෝ. මොන යුගයේ කොටස්කාරවෝද? පරිහානි යුගයේ කොටස්කාරයෝ අපි. ඉස්සරහට මේ පරිහානි යුගයේ තව වැඩි වෙනවා. මොනවද පිරෙන්නේ? මේ කුසලතා. මානසික වීරිය පිරෙනවා. සිහිය පිරෙනවා. නුවණ පිරෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ලෝභයේ අවිස්සෙන දෙයක් නම් කියන්නේ හරි ආසයි ඒක අහන්න. ඒකට හිත ඇදිලා යනවා. දේශයේ අවිස්සෙන දෙයක් නම් අහින්නේ හිත ඇදිලා යනවා. ඊළඟට මෝහය ඇවිස්සන දෙයක් නම් කියන්නේ දැන් හොල්මන් කතා නම් කියන්නේ ඕන් ආසයි. බයයි ගයි ගයි මේක ගුලි වෙලා හං ඉන්නවා. ආසයි. ඒකේ මුලින්දලා අගටම මතකයි. අනිත් එක්කෙනාට කියන ඕන් අහපන් මං කිව්ව මං අහපු කතන්දරේ කියලා මුලින්ද අගට ලස්සනට කියනවා. හැබැයි යම් ධර්මයක් ලෝභය දුරු කරයිද යම් ධර්මයක් ද්වේෂේ දුරු කරයිද යම් ධර්මයක් මෝහේ දුරු කරයිද මේක මතක හිටින්නේ නෑනේ. ඒක මතකේ රඳවා ගන්න අමාරුනේ. එතකොට බලන්න මේකේ තේරුම මොකද්ද? යම් දෙයකින් ලෝභයේ මතුවේයිද ඒ ඒට අපේ සිත වහා ඇදී යයි. යම් දෙයකින් දේශයේ මතුවේයිද ඒට අපේ සිත වහා ඇදී යයි. යම් දෙයකින් මෝහයේ මතුවේයිද ඒට අපේ සිත වහා ඇදී යයි. යම් දෙයකින් ලෝභේ, ද්වේෂේ, මෝහේ ප්‍රහාණය වෙයිද? ඒට අපේ සිත උකටලී වෙයි. මෙයත් පරිහානියක්. උකටලී වෙනවා කියන්නේ පසුබහිනවා. ඒකට හිත නගා ගන්න බෑ. ඉතින් මේ නිසා විබඳු පරිහානි මුඛයේ සිටින අපි තමයි දියුණු මිනිසුන්ගේ යුගයකදී දේශනා කරපු දේ මේ අහන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු කාලේ මොන මිනිස්සුද හිටි? දියුණු මිනිසුන් හිටිය යුගයේ. ඒ දියුණු මිනිස්සු මිනිසුන්ගේ දියුණුවමනේ මේකෙන් තමයි. මොකද්ද දියුණුව? වීරිය ඇති වෙන. මොකද්ද වීරිය? අකුසල් ප්‍රහාණය කිරීමට ඇති වීරිය. කුසල් වැඩි දියුණු කරගන්න තියෙන වීරිය. දැන් මේ වීරිය බොහෝ දෙනෙකුට ඇති කරගන්න අමාරුනේ. ඇති කරගන්න අමාරුයි. දැන් දැන් කාලේ තින්න අර වගේ අර තාපසින් වහන්සේ අරහට බුදියන් හිටියේ. ඒක උපාසිකාව දෙන්නේ හිටියා. ඒක උපාසිකාව දසසිය. අනිස් උපාසක 500. මේ දෙන්න ගියා අනුරාධපුරේ වඳින්න. ගිහිල්ලා ගලක් උඩ වාඩි වුණ ඈත දැකලා රුවන්වැලිසෑය උපාසිකාව සතුටින් වැන්දා. පිටිපස්සෙන් ඇවිල්ලා පන්සල් ගත්ත උපාසිකාව ගලේ වාඩි වුණේ අර උසස් සීලයක් නිසා අර වැලි ගොඩේ දන ගහගෙන වැන්දා. වැඳින ගමන් එයා බලාපොරොත්තුෙන් හිටියා. මෙයාටත් අර ගලේ වාඩි වෙන්න කියාවි කියලා. ඉතින් අර උපාසිකාට ඒකක් මතක් වුණේ නෑ. යාඳ ගැහුවෙත් නෑ, වාඩි වෙන්න කිව්වෙත් නෑ. පස්සේ කාලේ අර පන්සිල් උපාසිකාව දසසිල් වුණා. දසසිල් වෙලා කියනවා ආන් අසවල් උපාසිකාව ආසවල් දවසේ මාව අව්වේ දන ගස්සා තිබ්බාය. ඒ පාසෙකක් වෙනන්නේ මන් දන්නේවත් නෑ කියනවා. දැන් බලන්න මේ හිතට අකුසලය පිවිසෙන්න ඕනෑ තරම් කරුණු ඇත. කුසලයක් පිවිසෝ ගන්න කොයිතරම් අමාරුද? දැන් සම දැන් අම්මලා සමහර අම්මලා කරාබු දෙක ගලවගෙන මගේ ළඟට ආවා. මේ චූටි කරාබු. ඉතින් මං කිව්වා අනේ අම්මා ආයි දා ගන්නවා දෝ කියලා. අනේ අනේ කියලා ඇඹරුණා. ඉතින් මම බැලුවා මේ අම්මාට කුසලයක් ඇති වෙච්ච වෙලාවේ ඒ අම්මට ඒක හිතසුව පිණිස පවතිවි කියලා මම කිව්වා එහෙනම් අම්මා ඒක කමන්නේ අම්මා පූජා කරන්න කියලා. එතකොට අපිට පේනවා සමහර අවස්ථාවල් තියෙන අපිට කුසල් ඇති වෙනවා. හැබැයි මෙහෙම එකක් අපි පරිස්සම් වෙන්න ඕනේ තමන්ගින්මයි. අර්බුදේ හටගන්නේ බාහිර නෙමෙයි. අර්බුදේ හටගන්නේ කොහෙද? තමන් තුළමයි. තමන් තුළ අර්බුදේ හටගන්නේ ඇයි? සක්කාය දිට්ඨිය තිබීමයි. ඊළඟට විචිකිච්ඡා තිබීම. ඊළඟට සීලබ්බත පරාමාස තිබීම. මේකෙන්මයි අර්බුදේ හටගන්නේ. මෙතන මේ අරුබුද හටගන්නේ. එතකොට මේ තමන් තුල හටගන්න අරුබුදෙන් තමන්ගේ ධර්ම මාර්ගයමයි තමන්ට අහිමි වෙන්නේ. තමන්ගේ ධර්ම මාර්ගයමයි තමන්ට නොලැබී යන්නේ. තමන්ට ධර්මයේ දකින්න තියෙන අවස්ථාවමයි තමන්ට මගහැරී යන්නේ. එහෙමනම් පින්වත්නි අපි හොඳට මතක තියාගන්න නිතර නිතර මතක් කරන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත් කරුණ. එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මා ඔබට මොන වගේ ධර්මයක් කියා දුන්නා කියලාද ඔබ මතක තියන් ඉන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ අපට ඈ අන්න මොකුත් නැන්ද? ඈ? බය වෙන්න එපා. ඔව් භාගතුන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය දේශනා කළා කියලයි මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ. සාදු සාදු කියලා ආනමෝදන් වෙයි. එදා බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ මහණෙනි මා මොන වගේ ධර්මයක් ඔබට කියා දීලා තියෙනවද කියලාද ඔබ මතක තබාගෙන ඉන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මතක තබා ඉන්නේ මෙහෙමයි. මේ සංසාරේ පටන් ගත්තු තැන හොයන්න බෑ. කෙලවරන් නැති සංසාරයක නුඹ පැටලී සිටිනවා. සතර ආපායේ නොමිදී පැමිණි සසර ගමනක නුඹ ආවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි අපි මතක් කර කර ඉන්නේ. සාදු සාදු මහණෙනි කිව්වා. දැන් ඕක අපිට අමතක වෙන එක නේද? චුට්ටක් යහම වෙනකට අපි සක්කාය දිට්ඨිය ඉස්සරහට පණින්නේ ඕක අමතක වීමෙන්. මේ සංසාරේ පැටලි පැටලි ආපු අපිට මේ සතර අපාය වැටෙන ස්වභාවයෙන් ඉඳගෙනයි මේ මනුස්ස ලෝක අපි ගත කරන්නේ කියලා නිතර මතක් වෙනවා නම් මේ කවදාවත් අපි අතරේ අසමගිකම් ඇති වෙන්නේ නැහැ. අ르බුද හටගන්නේ ඊළඟට ධර්මයේ ඇසිරෙන්න මෛත්‍රියෙන් යුක්තව වාසය කරනවා. එතකොට පින්වත්නි දැන් මේ සංසාරයෙන් ආපු එක්කෙනෙක් කියලා තමන්ට තමන්ව මතක් වෙන එක. ඒ මතක් වෙනකට යා සීකරන්නේ කාගේ බණද? සම්බුදු බණ. Taman මේ සංසාරයෙන් ආපු කෙනෙක් සතර අපායේ වැටි වැටි ආපු කෙනෙක් යන්තම් මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් කුමක්ද පිනකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණ ඒ ධර්මයෙන් තමයි සසරේ ආපු කෙනෙක් කියලා මම දැනගත්තේ. අන්න ඒක මතක තියෙනවා නම් සසරේ මුදවන ධර්මයට එහු කැමති වෙනවා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයාට තවත් බලයක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ වදාළ ධර්මය හොඳට අහනවා. දැන් වර්තමාන කාලේ ධර්මය අහන්න අපි විවිධ ක්‍රම තියෙනවානේ. එක්ක CD එකක් අහනවා. එක්ක දහම් පරිවර්තන පොතක් කියවනවා එක්ක දහම් වැඩසටහනකට සමන් දෙනවා මේකේ තියෙන මේ ධර්මය අහද්දී ඔහුට ඇති වෙනවා මේ ධර්මයේ වැටහෙනවා කියනකොට ධර්මයේ වැටහෙනකොට ඔහුගේ සිතට ඇති වෙනවා හරි සතුටක් ධර්මයේ තුල මහත් ප්‍රීති සොම්නසක් හට ගන්නවා මේ ප්‍රමුදිත බව සිත පිනා යාම පුතග්ජන කෙනෙකුට නෑ කියනවා. ඒ කියන්නේ බුද්ධ දේශනා කියවද්දී 아무තු සතුටක් එයාට ඇති වෙනවා. ඒ 아무තු සන්තෝෂය එයාගේ සිත පිනා යාම ප්‍රීතියටපත් වීම තුල එයා ඒ තුල ඉන්නවා. එයා ප්‍රීතිය විඳ විඳ ඉන්නවා. මේක කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මයට පැමිණිච්ච කෙනා ධර්මයට පැමිණෙන්න කලින්ම අපි ධර්මයේ ඉගෙනගෙන සෘතවත් වෙනවා. හැබැයි මේකේ කියන මේ සියලු විස්තර ගන්න තියන්නේ මහණෙනි මේ කියපු සියලු අංග යම් දවසක කෙනෙකුට ඇති වුණා නම් ඔහු සෝවාන් ඵලයටපත් වූ කෙනෙක් කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ මේ කරුණ වලින් විස්තර කරන්නේ කෙනෙකුට ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්නයි. එතකොට මේ ධර්මාර්ගයට ප්‍රවේශ වෙන්න එයාට තියෙන්නේ එයාගේ කුසල් දහම් නැමැති ගෘහය. අවගෙම කුසල් දහම් නැමැති ගෘහයක් දැන් අපිට තියෙන්නේ සසර නැමැති ගෘහයනේ. බුද්ධ දේශනා කොහොමද තියෙන්නේ? බුද්ධ දේශනාව තියෙන්නේ අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනක් පුනක් මේ කෙලවර නැති සංසාරේ දුක් විඳ දුක් විඳ ආවා නැවත නැවත ඉපදින දුකකින් ආවා මොකක්ද ආවේ ග්‍රහකාරකම් ගවේසන්තෝ මේ ග්‍රහකාරකයා සොයමින් ගෘහය කියන්නේ මේ එක එක ජීවිතේ දැන් මොන අපි දැන් ඉන්නේ මොන ගෘහයේද මනුස්ස ගෘහයක් තමයි දැන් තියෙන්නේ අපිට ඉස්සර පෙරේත ගෘහ තියෙන්නේ නැති. තිරිසන් ගෘහ තියෙන්නේ නැති. නිරේ ගෘහ තියෙන්නේ නැති. දිව්‍ය ගෘහ තියෙන්නේ නැති. මේවා මේව හැදි හැදි ගියා මිසක් මේවයින් නිදහසුන්නේ නැහැ. ගහකාරක දිට්ඨෝසි. උන්වහන්සේ දේශනා කරනවා ග්‍රහකාරක දිට්ඨෝසි ග්‍රහකාරකය ඔව් ග්‍රහය හදන තැනත් නුඹ මම දැක්කා ගහ කූටං විසංකිතං ග්‍රහ කූටය කැඩි මඩල. එතකොට ඒ වහලේ මුදුනට තමයි ග්‍රහ කූටේ. ඒකේ මුදුන කැණි මඩල විසංකිතං සූණු විසුණු කළා. එතකොට බලන්න පුන ගේහන් නකාහසි ආයමත් මේ ග්‍රහය නුඹට කරන්න බෑ. සබ්බාතේ පාසුකා බග්ගා හැම පරාලයක්ම සිට දැම්මා. ගහ කූටං විසංකිතං ගෘහ කූටේ තනි මඩල සිට දැම්මා. විසංකාරගතං චිත්තං සිතේ සංස්කාර නැතුව ගියා. තණ්හානම් කය මජ්ජගා. තෘෂ්ණාව සේවීම අද්දුටුවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුල තියෙනවා අර ගෘහය කියන වචනේ. එතකොට දැන් උන්වහන්සේ මෙතන දේශනා කරන්නේ මේ කුසලයේ ගෘහය. තනා ගැනීමේදී කෙනෙකුට කැණිමඩල හදාගන්න බැරි නම් ඒ කැණිමඩල හදාගන්න බැරි වුණොත් අර පරාල ටික වද්ද ගන්න බැරි වෙනවා මොනවද ඒ කියපු පරාල පහ මෛත්‍රියෙන් කරන කටයුතු කිරීම ඊළඟට මෙත් සිතින් කතා බහ කිරීම මෙත් සිතින් සිටිවිලි සිටීම ලද දෙය බෙදා හදා පරිභෝග කිරීම ඔව් නොබිදුණු නොකැඩුණු නොකලල් සිල්වත් බවකින් සිටීම මේ සියල්ල අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ විශේෂ දෙයක් මුල් වීමෙන් ඒ තමයි චතුරාරි සත්‍ය අවබෝධ කිරීමට තමන්ගේ ඇති අවශ්‍යතාවය මේ අවශ්‍යතාවය නැති එක්කින එක එක දේවල් වල මං කිව්වේ පින හොයාගෙන ගිහිල්ලා නමට පැටලෙනවා ඊළඟට ඉස්සරහට යන්න ගිහිල්ලා ඉරිසියාය පැටලෙනවා මේ වගේ අපි අවශ්‍ය නැති අපේ ධර්මයට අදාළ නැති දේවල් වල පැටලෙන්නේ අපිට ඉබිකම් කර කර දෂ්ට කරන සර්පයා තමයි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨියෙන් බේරෙනවා කියන එක අපි හිතන පතන තරම් ලේසි දෙයක් නොවේ. ඊළඟට මම ප්‍රකාශ කළා ඔබට මතකද අපේ වැඩසටහන් කරද්දී මේ ආයතනවලදී එකිනෙකාට කටයුතු කිරීමේදී නිතර පාවිච්චි කරන වචනයක් කිව්වා. තෙරුවන් සරණයි. මොන හරි වැඩක් කරන්න ඉස්සර වෙලා යම් කිසි දෙයක් කෙනෙකුට ගේන්න ඉස්සර වෙලා පෙරුවන් දරුවන් සරණයි කියන්නේ. ඒතර අනිත් එක්කෙනා එයාට තෙරුවන් සරණයි කියන්නේ මේ වගේ අර බුදුරජාන් වහන්සේගේ කාලේ තිබිච්ච අනුරාධපුර යුගයේ තිබිච්ච ලෝකය අපි ආයේ බිහි කරගන්න ඕනේ. ඒ බිහි කරගන්න තියෙන්නේ මේ ධර්මයේ තුලින් මිසක් වෙන බාහිර ක්‍රමයකින් නොවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේකෙදි මේ ශ්‍රාවකයේ නිතර කල්පනාවෙන් ඉන්න කිව්වා මේ පංච නීවරණයන්ගෙන් Tamanට සිදුවෙන හානි ගැන. විතල ඒකෙන් හැමතිස්සෙම බහැර වෙන්න කිව්වා. ඊළඟට කිව්වා Taman මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට ඒකට පාඩු නොවි ඒකේ තියුණු අපේක්ෂාව තියාගෙන මහන්සි වෙලා වැඩ කරන්න කිව්වා. පොදු කටයුතු වලදී කැප වෙලා වැඩ කරන්න කිව්වා ධර්මයේ හැසිරෙන තියුණු අපේක්ෂාව ඇතිව. මොන වගේද උපමාව? අලුත වැදූ පැටවා ඇති එළදෙන පැටියක් බලාගෙන තනකොළක් කනවා වගේ කිව්වා. බලන්න කොච්චර සරල තේරෙන උපමාද කියලා. බුදුරජාන් වහන්සේ ප්‍රහේලිකා දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ දන්නා මේ මිනිස්යාට අවබෝධය කරා යන්න උපකාරී වන්නේ භාෂාව. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන හැමතැනම මුල මැද අග පිරිසිදු පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් මොකද උන්වහන්සේ දන්නවා මේ පැහැදිලි වචනය පැහැදිලි අර්ථය ප්‍රකාශ කරද්දී තමයි පිරිසිදුව කියද්දී තමයි ඒ කියන කාරණේ අනිත් එක්කනට වැටහෙන්නේ. ඉතින් මේකේ උන්වහන්සේ දේශනා කළ ධර්මාර්ගයට පැමිණෙන එක්කෙනා ධර්මය ඊළඟට Tamanට අඩුපාඩු සිද්ධ වුණොත් Tamanගේ ධර්මාර්ගේ යන්න Tamanට සීලෙන් බාධා ඇති වුණොත් ඉක්මනින්ම ඒ සීලය පිරිසිදු කරගන්න කිව්වා සම්පූර්ණ කරගන්න කිව්වා. ඒ සීලය අසම්පූර්ණව තියාගන්න එපා කිව්වා. ඊළඟට දේශනා කළා උන්වහන්සේ ආ ඒකේ උන්වහන්සේ දේශනා කරනවා ඒක මොන වගේද? ඒකට උපමාවක් තියෙනවා. උපමාව තමයි ඒකේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පොඩි දරුවෙක් ඉන්නවා. පුංචි කිරි දරුවෙක්. මේ දරුවා ගිනි අඟුරු කෑල්ලකට අත දික් කරනවා. මේ පොඩි දරුවා ගිනි අඟුරු කෑල්ලකට අත දික් කරද්දී මේ අඟුරේ රස්නේ වදිනවා. එතකොට මොකද වෙන්නේ? එකපාරට ඒ දරුවා ඒ අත ගන්නවා වගේ තමන්ගේ ජීවිතේ තමන් බැරි වෙලාවත් වැරදි පැටලෙන්න යනවා නම් ඉක්මනින්ම ආයෙ නිවැරදි වෙන්න කියනවා. වරදට නොපැටලී නිවැරදි වෙන්න කියනවා. වරදෙන් වරදේ පැටලෙන්න ගොඩක් දුරට හේතු වන්නේ මෛත්‍රී සිත නැතිවීමයි. එක්ක කේලමකට පැටලෙනවා. එක්ක තව කෙනෙකුට තියෙන අවස්ථාවක් ලැබුණාම ඒකට විවේචනය කරනවා. ඒකට ඊර්ෂ්‍යා කරනවා. අපි කියන්නේ කැපිලි දානවා කියලා. කැපිලි. කෙටිලි. මේ කැපිලි කෙටිලි එන්නේ මේ සක්කාය දිට්ඨිය මිසක් මෛත්‍රියෙන් නෙමෙයි. එතන මෛත්‍රියෙන් අපි හැමෝම කටයුතු කළොත් ඒ කාන්තේ මේ පිරිස අතරේ යහපතක් ඔවුනොවුන් කෙරෙහි ප්‍රියමනාප බවක් ඔවුනොවුන් සිහි කරන්න කැමති බවක් වාද විවාද නැති බවක් එකිනෙකාට ගරු කරන බවක් ඇති වෙනවා දැන් මෙන්න මේවා අප තුල ඇති වෙන්න ඕන. ඇයි දැන් එක දිගට අපි නොනවත්තාම දැන් අවුරුදු 10ක් තිස්සේ මම මේ ධර්මය කියන්නේ. 10ක් තිස්සේ ඔබත් අහන්නේ. එහෙමනම් සක්කාය දිට්ඨියම කැරිකි කැරිකි පහර දෙනවා නම් විචිකිච්ඡාවම කැරිකි කැරිකි පහර දෙනවා නම් සීලබ්බත පරාමාසම කැරිකි කැරිකි පහර දෙනවා නම් අප තේරුම් ගන්න ඕනේ මේ සසරේ අපි ඇවිල්ලා තියෙන්නේ කොයිතරම් භයානක සිතකින්ද කොයිතරම් නොමග යන සිතකින්ද කොයිතරම් අර්බුදයක පැටලෙන සිතකින්ද මේ නිසා ඔබට මතකද කිව්වා මම මේ ධර්මයේ යද්දි ප්‍රථම හානිය තිබෙන්නේ තමන්ගෙන් ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනා කරනවා මහණෙනි අභ්‍යන්තරයේ තියෙන දේවල් අතර තමාට අහිත පිනිස දුක් පිනිස තමාට අවැඩ පිනිස පවතින නුනුවණි මෙනෙහි කිරීම වැනි වෙන දෙයක් මා දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයේ තරම් තමාට අහිත පිනිස පවතින වෙන දෙයක් දකින්න. ඒකට එහෙම දෙයක්ත් අප තුල තියෙනවා. ඊළඟට දේශනා කරනවා මානිනි බාහිරින් ඇසුරු කරන අය අතර පාප මිත්‍රයා තරම් තමාට අහිත පිනිස පවතින වෙන කෙනෙක් දකින්නේ නැහැ කියනවා. පාප මිත්‍රය හොයන්න පුළුවන්ද? ලේසි නෑ. පාප මිත්‍රය හොයන්න නම් තමන් පාප මිත්‍රත්වයෙන් මිදෙන්න ඕනේ. තමන් සත්පුරුෂෙක් තමන් සත්පුරුෂෙක් වුණොත් විතරයි මේ භවතා සත්පුරුෂයාය මේ භවතා අසත්පුරුෂයාය කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අනේ මම මේ කල්යාණ මිත්‍රෙක් හැටියට ඔයාට කියන්නේ. ඔයාට ආසවලා බැන්නේය. එතකොට අරයා කියනවා මාගේ කලල මිතුරා මට කීවේය ආසවලා මට බැන්න බව. දැන් මේ අමු පාප මිත්‍රයෝ. එතකොට මේගොල්ලෝ පාප මිත්‍ර බව වහගන්නේ කල්යාණ මිත්‍ර නාමයෙන් කල්යාණ මිත්‍ර නැමැති ආවරණයෙන් මේ නිසා මේ කල්යාණ මිත්‍රයා සොයා ගැනීම දුෂ්කරයි. කල්යාණ මිත්‍රයා උපන්නා වූ අකුසල් නූපන්නා වූ අකුසල් උපද්දවන්න කරුණු කියන්නේ උපන් අකුසල් ප්‍රහාණය කරන්න කරුණු කියයි. නූපන් අකුසල් උපද්ද මොනවද අකුසල්? ලෝභය අකුසලයක්, ද්වේෂය අකුසලයක්, මෝහය අකුසලයක්. මේ අකුසල් උපද්දවන්න කල්යාණ මිත්‍ර වේසයෙන් කෙනෙක් කරුණු කියයිද? ඔහුගෙන් පරිස්සම් වීම අසීරුයි. ඒ මොකද හේතුව? කල්යාණ මිත්‍රයාගේ නැති දෙයක් පාප මිත්‍රයාට තියෙනවා. මොකද්ද? පාප මිත්‍රයා ചാටු බස් ඇත්තේය. මායාබස් ඇත්තේය. නැති ගුණ ප්‍රකට කරන්නේය. තමා හුවා දක්වන්නේය. එතකොට අර අහිංසක හිතන්න බැරි කෙනා එකපාරට අහු වෙනවා. පාප මිත්‍රයා යනවා. දොදොල් හදාගෙන පැණිවලලු හදාගෙන යනවා. ගිහින් ඒ ඇත්තන්ට සලකලා කියනවා මේ ඔබේ දුව මේ මේ අසවල් ප්‍රශ්නයට පැටලී ඇත. අසවලා අසවල් ප්‍රශ්නයට පැටලී ඇත. ඔන්න ගිනි අවුලෝල සතුටින් ආපසු එන්නේය. ඇවිත් බලා සිටින්නේය. ගිනි ඇවිලෙන හැටි. එතකොට හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. ඇයි මේ hinahavivi තමයි සල්ලක සල්ලක ඉන්නේ. මේ නිසා හරි අමාරුයි මොකද්ද? පාප මිත්‍රය අඳුනා ගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි පාප මිත්‍රයන් අඳුනා ගන්න තියෙන හොඳම දේ මොකද්ද? තමා සත්පුරුෂෙක් වෙන එක. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂ ධර්මයේ භූමිය. දැන් අපි හිටගෙන ඉන්නේ පොළවේ වගේ සත්පුරුෂ භූමියේ තමයි කෙලෙහි ගුණ. කෙලෙහි ගුණ දන්නා බව කෙලෙහි ගුණ දක්නා බව සත්පුරුෂ භූමියයි. ඒ කියන්නේ තව කෙනෙක් මොන හරි උදව්වක් කළා නම් මේ උදව්ව සිහි කරනවා. ඒ කියන්නේ උදව්ව කියන එක අපි හොඳට ඒකත් අර්ථ දක්ව ගන්නවා. නැත්නම් ඒත් අවු වෙනවා. පාප මිත්‍රෙක් කියනවා නුඹට මා අසවල් උදව්ව කර ඇත. කෙලෙහි ගුණ දක්වාපන් දීපන් අසවලාට වැඩි. එතකොට හිතනවා මට යා උදව් කළා. ඒ නිසා මට ඒක කරන්න වෙනවා. ඕන් අහුවෙනවා අසත්පුරුෂයාට. මේ නිසා මේ අපිට හිතන්න බෑ අපි මොලේ පාවිච්චි කරන කොයිතරම් දක්ෂ විය යුතුද කියලා. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙහි ගුණ දන්නවා කෙලෙහි ගුණ දක්වනවා කියලා කියන්නේ තමාට ගුණ ධර්ම රැකගන්න ගුණ ධර්ම දියුණු කරගන්න යම් උදව්වක් කළාද ඒ උදව්ව තමයි කෙලෙහි ගුණ කියලා කියන්නේ. ඒ මතක් කිරීම තමයි. ඉතින් මේ විදිහට පෙන්වත්නි මේ කෘතගුණ දන්නා බව කෘතගුණ සිහි කරන බව අපට නිරන්තරයෙන්ම තිබ්බ යුතු දෙයක්. එහෙම නැත්තම් වෙන්නේ අර කෘතගුණ සලකන්න ගිහිල්ලා වෙච්ච දේ සිවුරක් දුන්න රජගහනුවර සිටුවරයා සංඝයාට දෙන්න කියලා වස් ඉවර වෙද්දී එතකොට දායක පිරිස් දෙකොටසක් හිටියා. කොටසක් කිව්වා දැන් සරියුත් මොගලන් රහතන් වහන්සේලාත් වැඩම කළා. ආ සරියුත් මොගලන් රහතන් වහන්සේලාට දෙන්න එපා කිව්වා. උන්වහන්සේලා වඩින්නේ කරල් පැහෙන කාලෙට. කරල් පැහිලා අටකොටු පිරි ඇද්ද? එකලට උන්වහන්සේලා වඩිනසීක. ඊළඟට අටුකොටු හිස් වෙයිද ආපසු චාරිකාවේ වඩිනසීක. නමුත් බලන්න කිව්වා අපේ දේවදත්තව දේවදත්තයන් වහන්සේ අපි හඬද්දි උන්වහන්සේ හඬනසීක. අපි හිනෙහිද්දි උන්වහන්සේද හිනෙහෙනසීක. අපේ දරුවන් සුරතල් කරනසීක. උන්වහන්සේට ඔය චීවරයේ පූජා කළ මැනව එයයි කෙලෙහි ගුණ. ඔන්න කෙලෙහි ගුණ කියලා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට සිවුර පූජා කරන්න හිතපෑයට ඒ අවස්ථාව ලැබුණේ ඊට පස්සේ ඒ සිවුර පූජා කළේ දේවදත්ත මේ සිවුර මහලා දිලිහි දිලිහි එහාට මෙහාට හක්මන් කරනවා දැන් බුදුරජාන් වහන්සේට ආරංචි වුණා මේක උන්වහන්සේ වදාලා මේ මේ කසාවත ගැළපෙන්නේ කෙලෙස් කසට නැති අයටයි. මේ කෙලෙස් කසට තියාගෙන කසාවත දරා සිටියාට නසෝ කාසාව මරහති. ඔහුට ඒ කසාවත නැත්තිමයි සුදුසු. මේ නිසා මේ වගේ කෙනෙකුට හොයන්න බෑ. හරි කෙනා කවුද? වැරදි කෙනා කවුද හොයන්න බෑ. ඒ සියල්ලෝම ඉන්නේ හරි උදවිය ලෙස. මේ නිසා අපි හොඳම දේ ඒකයි අනුන් තුලින් අපිට හරි වැරද්ද හොයාගන්න අමාරු නිසා ඉස්සල්ලා තම හරි වැරද්ද තේරුම් ගැනීමේ සුදුසුකම ඇති කරගන්න ඕනේ. මේ තමයි සත්පුරුෂෙක් වීම සත්පුරුෂයා කොටවන්නේ සත්පුරුෂයා කේලම් කියන්නේ සත්පුරුෂයා තමාගේ ප්‍රතිරූපයේ ඉස්සරහට ගැනීමටත් ඉස්සරහින්න ප්‍රතිරූපයේ කපා හැරීමටත් කූට උපක්‍රම යොදන්නේ සත්පුරුෂයා අසත්‍ය අභූත චෝදනා කරන්නේ සත්පුරුෂයා කුසලයට කැමතියි සත්පුරුෂයා කුසලයට අකමැති සත්පුරුෂයා පිනට කැමති සත්පුරුෂයා පවට අකමැති සත්පුරුෂයා ගෞතම බුදුරජුන්ගේ නිර්මල ධර්මයට කැමති සත්පුරුෂයා මුලා වෙන්න කැමති නෑ මේ සත්පුරුෂකම් අපේ තුල දිනු කරගත්තොත් මේ ආපු ජීවිතය තුල අඩු ගණනේ මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වීමට විචිකිච්ඡාවෙන් ඒ කියන්නේ සැකේට නොඇටී සිටීමට ඊළඟට සීල වෘතවලට නොබැඳී සිටීමට නිසි බුදුරජුන්ගේ ධර්මයේ අපේ හිතට යම් ප්‍රමාණයකට හෝ ස්පර්ශ කරගන්න වාසනාව අපි ලබාවි. හැබැයි මේ තියන්නේ අපි ධර්මයේ උදෙසා අපි අපේ කැණි මඩල සකස් කරගන්න ආකාරයටයි. මොකද්ද කැණි මඩල? චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගැනීම පිණිස අපේ නුවණ මෙහෙවන ආකාරයටයි. අබැයි ඒකට තියෙන ලොකුම බාධාව අපිට තියෙන මොකද්ද? මේ පංච නීවරණ. ඒ පංච නීවරණ වලින් පෝෂණය වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මෙවැනි පෝෂණය වෙන්නේ. මොකද පංච නීවරණෙන් හැමතිස්සෙම කරනවා එකක්. වීරිය නැති කරන එක. පංච නීවරණ මොකද්ද කරන්නේ? වීරිය නැති කරනවා. සිහිය මුලා කරනවා. නුවණ වහනවා. එතකොට මේ කරුණු කෙරෙච්ච ගමන් අපිට කරගන්න දෙයක් නැතු වෙනවනේ. අපි අසරණ වෙන්නේ නැද්ද? විශේෂයෙන්ම පරිහානී යුගයේ බලවත් වෙන්නේ ඌවා. කුසල් නෙමෙයි. ඉතින් මේ නිසා අපි පරිහාන යුගයක සිටින්නේ අපි මේ කෝසම්බේ සූත්‍රයෙන් අපි මේ කරුණ ඉගෙනගෙන දැන් කෝසම්බේ සූත්‍රයේ මුල් ටික මතකද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෝලහල කරගත්ත භික්ෂුන් වහන්සේලාට ඔව් ඔහෙලට මේ වැරද්ද සිද්ධ වුනේ හිස් පිණසුනේ පිරිස අතර ඉඳෙද්දිත් හුදේකලාවෙ ඉඳෙද්දිත් මෛත්‍රී කාය කර්ම තිබ්බේ නැහැ. මෛත්‍රී වචී කර්ම තිබ්බේ නෑ මෛත්‍රී මනෝ කර්ම තිබ්බේ නෑ. මොකද පිරිස අතර හිටියාම ඒක ඕනේ වෙන්නේ මොකද? ඒක නොතිබුණොත් තව කෙනෙක් ද්වේෂ සහගතව කියද්දි මෛත්‍රී නැත්තම් මෙයාගේ මෙයා අහු වෙනවා. එතකොට තව කෙනෙක් ද්වේෂ සහගතව කියද්දි මෛත්‍රී තියෙන එක්කෙනා කියනවා එහෙම කියන්න එපා. මෙයා මේ මේ මේ ගුණවලින් යුක්තයි. අන්න සීය උපදවනවා. එතකොට එයාට ඒක කරන්න බැරි වෙනවා. තනියම සිටිද්දී මෛත්‍රිය නොතිබුණොත් මොකද වෙන්නේ? තනියම සිටිද්දී පැලෑන් කරනවා. මොකද්ද පැලෑන? අසවලා අසවලා මට බැන්නේය. අසවලා පෙරට ගියේය. අසවලා මා පසුපසට දැම්මේය. අසවලා මට රැව්වේය. අසවලා මාගේ දේ නොකළේය. දැන් තනියම හිතේ ඉන්නකොට යාට මොකක්ද ඇති වෙන්නේ? ආන්න මෛත්‍රී සිත නැති වුණා තනි වෙච්ච වෙලාවේ. මොකද දේශයට පදනම තනි වෙච්ච වෙලාවෙදිත් තියෙනවා එකතු වෙච්ච වෙලාවෙදිත් තියෙනවා. මේ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තනි වෙච්ච වෙලාවෙදිත් මේ සිත මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝ කර්ම කරන්නේ. එකතු වෙච්ච වෙලාවෙදිත් මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම කරන් නැත්නම් තනු වෙච්ච වෙලාවේදී දැන් ඔන්න තරහ එනවා. ඔන්න හිමීට ගිහලා මොකක් හරි බිඳිනවා, පෙල්ලනවා, සද්දෙන තින්නවා. ඉඳලා කියනවා, "අන් අසවල ආර පැත්තේ ගියා වෙන්නේ නැති." අම්මෝ මේ මිනිසුන්ගේ වැඩ නම් අපිට හිතා ගන්න බැරි තරම්ම විස්මිතයි. ආශ්චර්යයි. ඉතින් ඒ නිසා මේ ඒ බඳු ලෝකයක ජීවත් වෙන අපි ඊළඟට මම ඔබට කිව්වා අපේම අරුබුද වලින් අපි බේරෙන්න ඕනේ නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ නිසා පින්වතුනි මේ තේරුම් අරගෙන එහෙනම් අපි අපි මහන්සි ගනිමු මේ කරුණු හය. මොනවද ඒ? තානේ නෑනේ. හම්දක උනානේ. ඉස්සර කෑල්ල කියන්නේ. පිරිස එක්ක ඉන්නකොටත් තනියම ඉන්නකොටත් කරන වැඩ මෛත්‍රියෙන් කරමු. පිරිස එක්ක ඉන්නකොටත් තනියම ඉන්නකොට ඔව් කරන කතා බහ මෛත්‍රීන් කරමු. පිරිස එක්ක ඉන්නකොටත් තනියම ඉන්නකොටත් සිතන සිතවිලි මෛත්‍රීන් සිතමු. ලැබුණේ මොනවාද? බෙදා හදාගෙන පරිහරණය කරමු. සිදුරු නැති, කඩ නැති යහපත් සීලයකින් යුතුය වෙමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමම සිතෙහි පිහිටුවා ගන්නෙමු. මේ කරුණ ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු